මේ පටිච්චසම්පාද පිළිබඳව විස්තර සම්මිතනිකායේ දුක්ඛ නිපාතය නිසා දෙවෙනි පොතෙහි පවතින්නේ. පළවෙනි සූත්‍රයේ පටිච්චසමුප්පාද සූත්‍රය. එහි අංග 12 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පැහැදිලි කරන්නේ. අනතුරු තියෙන සූත්‍රයට කියන විභංග සූත්‍රය කියලා. ඒක සත්‍ය විභංග හෝ ධාතු විභංග නෙවෙයි. පටිච්චසමුප්පාද විභංගය. මේ විභංග සූත්‍රයේ තියෙන ඇතම් කරුණු වලට එක දෙයකට බොහෝ විට එකඟ වෙන්න බැරි කමක් තියෙනවා මට. මේවා අපි දකින්නේ තථාගතයන් වහන්සේට වැරදුන දේවල් විදිහට නෙමෙයි. කටපාඩමින් පවත්වාගෙන යීමේදී පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදුනා වූ ප්‍රමාද දෝෂයන් විදිහට. ඒ හරිද කියලා බලන්න අපි විද්වතුන්ගේ අවධානයට ලක් කරනවා සාන්තනායගේ. එහෙමද වෙන්න පුළුවන් මෙහෙමද වෙන්න පුළුවන්. මේ කරුණු ටික සමාජය දැනගන්න ඕන. මොකද ඔය තණ්හාව නැති කරන්න ඕන කියලා කිව්වට තණ්හා කීයක් තියෙනවද කියන එක විස්තර කරන්නේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේ. උපාදාන උපාදාන කියන වචනේ කතා කරාට උපාදාන විස්තර කරන්නේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේ. එහෙනම් මේ කරුණු සමාජයේ දැනගෙන ඉන්න වෙනවා. පටිච්ච සමුප්පාදය සහ නිරෝධය දකින්න. ඒකත් හොඳ වචනයක් වශයෙන් මතක තියාගන්න. පටිච්ච සම්පාදේ දකින්න පුළුවන්. ඒක 아무තු දෙයක් නෙමෙයි. සමස්ත මිනිස් සමාජය තුළ මිනිසුන්ගේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු ගැනීමේදී ඔවුන් සසරට බැඳෙන ඔවුන්ට දුක්ඛම වන න්‍යායට තමයි අල්ලෝපටිසම්පාදේ කියන්නේ. ඒක පොතක තියෙන එකක් නෙමෙයි අපි ළඟ තියෙන දෙයක්. ඒක පොතේ තියෙන වදන් වලින් අපි විග්‍රහය තේරුම් ගන්න වෙනවා. ඒක බුදුන් වහන්සේගේ අර දෙත්දම පරයයේ දුක්ඛ ධම පරයය නැත්තම් දුකටපත් වෙන හැටි කරන විග්‍රහය. වැදගත් වන්නේ ඊට පසුව නිරෝධය දැකීම. එයයි අප ප්‍රායෝගිකව කරන්න ඕන දේ, එයයි අපි තේරුම් ගන්න ඕන දේ. මේක තේරුම් ගත්ත කිසියෙක් මේ පටිච්චසම්පාදේ නිරෝධය දකින්න ඕන ආකාරය මේ ධර්මදේශනාවලින් පැහැදිලි කරන් පස්සේ තේරුම් ගත්ත කිසිවෙක් අපෙන් භාවනා කරන්න ක්‍රමයක් ඉල්ලන එකක් නැහැ. භාවනා කරන්න ක්‍රමයක් ඉල්ලන එකක් නැහැ. වගේම භාවනා කරන්නේ කොහොමද කියලා නැත්නම් කරවන්න කියන එකකුත් නැහැ. ඒ තරමට ඒක සුන්දරයි පැහැදිලියි. එනවා අපි මේ වදන් ටික අද තරමක් දුරට පැහැදිලි කරගන්න බලමු. මේ බම්බ සූත්‍රය සම්බන්ධ වෙලා තියෙන ආකාරයට තේරුම් ගන්න බලමු. අපට ಜಾති ජරා මරණ ගැටලුවක් නැහැනේ. ಜಾති වලත් තියෙනවා පොඩි වෙනසක්. මෞ කුසකට පැවණීමක් විතරක් නෙමෙයි ಜಾති කියන්නේ. කන්දානම් පාතු භාවය ආයතනම් ප්‍රතිලාභෝ අයම් ස්ථාපි. ඇයි උපපාදික ප්‍රතිසම්දි ಜಾති නෙවෙයිද? දෙවියන්ගේ උපත ಜಾති නෙවෙයිද? බ්‍රහ්මයින්ගේ උපත ಜಾති නෙවෙයිද? ඒවැ කන්ද ස්කන්ධයන්ගේ 15 වීම තියෙනවා. උපපාදික ප්‍රතිසම්දි වල දුගතිගාමී පැත්තෙත් තියෙනවා. දෙවියන්ගේ පැත්තෙත් තියෙනවා. ආයතන ලැබීමකුත් තියෙනවා මනෝ. ඒ බඳු ආයතන නැති එක තමයි රූපී අරූපී ධානය. ආයතන හයක් නැති එක. නමුත් ස්කන්ධයන්ගේ 15ක් තිබෙනවා. එතනින් මෙහාට කොටසයි මට විස්තර කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙනවානේ බාපච්චා ජාති කියලා. භව කියන වචනට අදාළ කාර්යය තමයි ಜಾති වලට හේතු වෙන්නේ. අන තථාගතයන් වහන්සේ වදාරනවා තයෝ මේ භික්ඛවේ බව. භව ස්වභාවයන් තුනක් තියෙනවා. මොනවද මේ තුන? කාම භව, රූප භව, අරූප භව. දැන් අපි මෙතන කල්පනා කරනවා ඇති කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා. නමුත් උපාදාන පත්‍ය භවනේ. භව ඒ භව කියන වචනෙන් කියවෙන්නේ අනාගත ඵලය උපදින්න හේතු ඉතුරු වීම කියන එක. එහෙනම් කාම ලෝකයේ පුනර්භවයක් ලබන්නට ඉතුරු වෙන හේතු කාම භව. මේ දෙක අපි මෙතෙක් පැහැදිලි කරපු භාෂාවෙන් ගන්නවා නම් අපුඤ්ඤාභි සංකාර සහ පුඤ්ඤාභි සංකාර. මේ අபிසංකාර කියන වචනෙන් පෙන්වන්නේ ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් යලිත් මෞකසක පුනර්භවයකට හෝ මේ ජීවිතේ ආපහු හට ගන්නට හෝ යම් යම් තරහ මාසහා දේවල් ඉතුරු වෙන ශේෂයන්. ඒ තමයි භව. අපි තණ්හා අනුසය කියලාත් කතා කරනවා. මේ පිළිබඳව තමයි සමාජයට තේරුම් ගන්න බැරි කතා කරන්න බැරි. මොකද මේකට තැනක් නැහැ. මේ මේ කොතනද මේක තියෙන්නේ කියලා හොයන්න පුළුවන් උපකරණයක්වත් නැහැ. හොයාගත්ත කෙනෙකුත් නැහැ. පක්ෂීන් පියාසර කරපු පාර වාගේ. පක්ෂීන් පියාසරලා ගිහින් තියෙන ආපහු ගියේ පාර හොයන්න බෑනේ. ඒ නිසා තමයි මේකට අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව තුළ සිදුවෙන දේවල් හොයන්න යනවට වඩා තේරුම අවිද්‍යාව නිරෝධ කරන එකනේ වටින්නේ කියන එක තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු වලදී ඒ අරමුණු වලට කාම අරමුණක් කියනවා. මේ කාම අරමුණු වල ඇලෙන එක ආසක්ත වෙන එක ඇලෙන එක ගැටෙන කියලා දෙපැත්තක් තියෙනවා. ඇලෙන පැත්ත තමයි අපිට ලෝභ කියලා කියන්නේ. ගැටෙන පැත්ත තමයි දෝෂ කියලා කියන්නේ. මමස්තෙන් දන්නවට තමයි මුලා වීම කියලා කියන්නේ. ඒකට චිත්තාභ්‍යන්තරයට අපි අපුඤ්ඤාවි සංකාර පැත්තේ හේතු එකතු කළොත් ඒන් තමයි ಜಾති හම්බ වෙන්නේ. වාපච්චා ಜಾති. පුණ්‍යාභිසංකාරයට එකතු කරලා තිබුණොත් එයින් තමයි ಜಾති හම්බ වෙන්නේ. සබපච්චා ಜಾති කාම සප්තකාම සර්ගයට. ආනිජ්ජාවිසංකාරයවත් ඥාන කුසල් එකතු කරලා තිබුණොත් ඒකෙත් අර පුණ්‍යාභි අපුණ්‍යාභි වගේ ආකාර දෙකක් තියෙනවා. රූප භව සඳහා රූපී ධානය පැලි ඒක බවට පත් කරගෙන නැත්තම් උපදින්න හේතුවක් බව කියන වචනෙන් පෙන්වන්නේ අනාගත ඵල උපදවන හේතු කියන එකමයි. එතකොට බුද්ධ කාලයට පෙර ආතුව තමයි මේක මෙහෙම සිදුවුනේ ඒ නිසා තමයි මේක ඒ අයගේ කරුණු පැහැදිලි දැන ගැනීම සඳහා පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ. මේ බව තුනකට බෙදලා පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඕක අපිට සාමභාව විතරක් කතා කර හැකියි. නමුත් භවයේ නැත්නම් මේ සසරේ මුලා වූ අය නිවීම කියන අර්ථයෙන් රූපී ධානය මමත්වෙන්ගෙන එයින් පරලොවස් රූපී බඹතල 16න් එකක උපපාතික උත්පත්තියක් ලබා ගත්තා. ඒත් භවපච්චා ජාති. නමුත් ඒක ඕපපාතික මෞකසකින් බිහිවීම නෙමෙයි. එය නිවීම නොවන බව සෝ තේරුම් ගත්ත සුළු පිරිසක්. එයත් නිවීම කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. දැන් අපේ රටෙත් ඉන්නේ සමාධිය කියන්නේ සෝවාන් වෙච්ච එක, සමාධිය කියන්නේ නිවන කියලා කියන අය. ඒ වගේ මේ රූපී ධානයේ ඉන්සත්ස් තියෙන தත්ත්වයේ සංසුන් தත්ත්වයක් නිවීම කියලා හිතාගත්තා හිටියා. කලක් යනකොට උන්ට තේරුණා එතනත් සැඟවුණ කෙලෙස් හෝ තවත් ඔවුන්ගේ අවිද්‍යාවක් තිබෙන නිසා හිතේ හාපයන්නේ. ඒ හොයාගෙන යාමේදී තමයි අපි කතා කරන අරූප අවචර ධානය හතරෙන් එකක් හමු වෙන්නේ. ඒකත් අරූප බව. එහෙනම් ඒකේ බව නිසා ಜಾති. මේ තුන් භවයක් මේක කතා කරන්නේ. මේ තුන් භවයේම බුදුන් වහන්සේ පහළ වෙනකොට සත්‍යා සසරේ ඇවිදිමින් හිටියා. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝකස්. අරකට බා ගන්නවා. මේ බබත්‍රයේ ඇවිදින ගමන බුදුන් වහන්සේ පහළ වෙන විට සිදුවෙමින් තිබුණ දෙයක්. සිදුවෙමින් සිදුවෙමින් නොතිවුණ දේ කුමක්ද? භව නිරෝධාය ධම්මං වේසේති. මේ භව නිසා ಜಾති නිරෝධ කරන්න අවශ්‍ය භව නිරෝධය කරගන්න ආකාරය පිළිබඳව ධර්ම දේශනා කරපු කෙනෙක් අපේ තථාගතයන් වහන්සේ හැරෙන විට හිටියේ නැහැ. අතක තබා ගන්න. මේ තුන් භවයේ නැත්තම් මේ කාම රූප අරූප භව කුමක් නිසාද සිදු වෙනවා කියලා පෙන්නලා තියෙන්නේ. උපාදාන පත්‍ය භව. පච්චගත සූත්‍රයේ මම වදනක් පැහැදිලි කළා පසුගිය දවසක. පච්චගත බමුණ බුදුන් වහන්සේගෙන් විමනස් විමසපුවම ඒකට කියන්නේ කුතුහල ශාලා සූත්‍රය කියලා අවශ්‍ය කොට නෙමෙයි. ඒකේ විවිධ චින්තකයන් එකතු වෙලා ඔවුන්ගේ ශ්‍රාවකීන් පරලෝකියාව උපන්තැන් පිළිබඳ ශ්‍රේෂ්ඨත්වයේ පත්වීම පිළිබඳ විග්‍රහ කරනවා. තථාගතයන් වහන්සේත් මේ ශ්‍රාවකීන් එහෙම ගියාම ඒකේ තැන් පිළිබඳ කතා කරනවා. අනාගාමී වලින් මෙහා පැත්තේ. නමුත් තාත් කොටසක් සම්බන්ධයෙන් සියලු කෙලෙස් නැසන දුක් නිවා කරගත්තා කියලා කියනවා අරුණාම ඊට එහාට පණවන්නේ උත්පත්තියක් පනවන්නේ නැහැ. මට මේක ගැටලුවක් කියලා කියනවා. ඔබ සැක කරන්න ඕන තමයි සැකකලේ කියලා බුදුන් වහන්සේ වදාරනවා මම උත්පත්ති පනවන්නේ උපාදානයේ තියෙන අයට. උපාදානේ නැත්තම් මම උත්පත්ති පනවන්නේ නැහැ කියලා. අර ශරීරුත් හාමුදුරංගව මුගලන් හාමුදුරංගව මේ අයගේ ජීවිතෙන් එහා පැත්තට උත්පත්ති පනවන්නේ නැති උපාදානෙන් මිදුණ නිසානේ. උපාදාන කීයද? සතරෝ මේ වික උපාදානා. එතකොට ඒ උපාදාන හතරෙන් ඕන එකකින් බව වෙන්න පුළුවන් මතක තියාගන්න. එතකොට අරමුණු සම්බන්ධයෙන් පංචද්වාරික හෝ මනෝද්වාරික අරමුණු ආස්වාදයේ ඇලෙනකොට ඒකට කියනවා කාම උපාදාන කියලා. ඊළඟට පූර්වාන්ත අපරාන්ත කල්පිත වශයෙන් මේ විමුක්තිය පිළිබඳව බෞද්ධින් තුලත් මේක තියෙනවා බොහෝ දන්නේ නැති වුණාට. දෘෂ්ටිගතික වීම. දිට්ඨි උපාදාන කියනවා. කාමයන් වඩාත් සැප මේක කියලා යලිත් විඳින්න ඕන කියන හේතුවක් අවසාස කරොත් කාම උපාදාන. අතීතයේ මෙහෙම හිටියාය. එහෙම නැත්නම් අනාගතේට මම මෙහෙම මෙහෙම ඉපදිලා අහවල් බුදුරජාණන් වහන්සේ හමු වෙලා නිවන් අවබෝධ කරගන්න ඉන්නවාය කියලා ගත්තාම එකක් දිට්ඨි උපාදානයක්. අපේ බෞද්ධයෝ දන්නේ නැහැ ඔය අපේ බුදුහාමුදුරන් වහන්සේට අපහාස කරමින් අනාගත බුදුහාමුදුරුවෝ දකින්න යන්න ඉන්න අය මහ විශාල දිට්ඨි උපාදානයකට අහු වෙලා ඉන්නවා කියන එක. කොහොමද ගැලවෙන්නේ? ඉතින් කියලා දෙන්න කෙනෙක් නැහැ තේරෙන්නෙත් නැහැ. කියලා දෙන්න ඉන්න ඇත්ත ඒකට අහු වෙලා නින්නේ. කොහොමද ගැලවෙන්නේ ඉතින්? ඊළඟට සීලබ්බත උපාදාන ආත්ම උපාදාන ආත්ම කොට ගැනීම ආත්ම කියන්නේ ජීවිතය නෙවෙයි එතන. ස්කන්ධ පංචකය තුළ නිත්සුකාත්ම කියලා පෙන්වන්නේ. ඒක ජීවිතයක් කියන අර්ථයෙන් නෙවෙයිනේ. එහෙම කෙනෙක් දෙයක් තැනක් ආදී වශයෙන් සත්‍ය නිත්‍ය වශයෙන් ඇතැයි ගැනීමනේ. සීලබ්බත නැත්නම් සීල වෘත සම්බන්ධයෙන් ගත් කල. වෘත සමාදානිය කියලා එකක් තියෙනවා. මේ වෘත සමාදානයේ ඒවායෙන් අපට මේ විමුක්තිය හමු වෙනවා කියලා යමෙක් ඒ සීමාව ඉක්මවලුනොත් ගැටුනොත් සීලබ්බත උපාදාන. එහෙනම් උපාදාන හතරක් තියෙන විභංග සූත්‍රය තමයි. උපාදාන වෙන්නේ තණ්හා පත්‍ය උපාදාන. දැන් තණ්හා කීයක් තියෙනවද? ච මේ වික්ෂේ තණ්හා කායෝ. තණ්හාවල් හයක් තියෙනවා. තණ්හා කායෝ මතක තියාගන්න මේ වචනේ. තණ්හා කායෝ කියන්නේ කය නෙමෙයිනේ එතකොට තණ්හා ස්තම්භය කියන්නේ මේ ඒ ඒ ඒ මොහොතේ හටගන්න ස්කන්ධය කියන එක. අන්න එහෙමනම් මේ සසරේ උපාදාන වෙන්න තණ්හාත් අපි ළඟ හයක් තියෙනවා. හයක් තියෙනවා නම් හයම නිරෝධ වෙන්නත් ඕනනේ. සවන් දෙන බොහෝ පින්නතුන්ට තේරෙනවා ඊට පස්සේ මේ හය මොනවද කියලා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. පංචද්වාරික අරමුණු හටගන්නේ බාහිර ගෝචර රූපයක උදව්වෙන්. මනෝද්වාරික අරමුණු හටගන්නේ බාහිර ගෝචර රූපයක් නොගැටුණාට ඒවායේ ශේෂය මත එහෙම ගෝචර රූපයක් නැතිව. ඒ පුද්ගලයා යනු එහෙමනම් මේ විභංගයේදී විස්තර කිරීමේදී මේ තමන්ට කැමති ආකාරයකින් අඩු වැඩි වශයෙන් මේ තණ්හා හයෙන් බැඳුනායි. තණ්හා පත්‍ය උපාදානං කියලා කතා කරලා. තණ්හා වෙන්නේ කොහොමද? වේදනාව. මේ අපි ගන්න ඕන. තණ්හාවක් තියෙනවා. තණ්හාවන්ට ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලගත්තාම පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා වේදනාවන් කීයක් තියෙනවා දැන් මෙතන සැප දුක් උපේක්ෂා වේදනා රන් හරියන්නේ නැහැ මෙතන රූප වේදනා ශබ්ද වේදනා ගන්ධ වේදනා රස වේදනා පොට්ටබ්බ වේදනා ධම්ම වේදනා කියලා දරවල් හයෙන් විදීමුත් හයක් තියෙනවා රූප වේදනා කියන්නේ ඒතකොට ශරීරයේ වේදනාව නෙමෙයි රූප ආරම්මණය නිදින එක. ශබ්ද වේදනා කියලා කියන්නේ ශබ්ද ආරමුණක් වශයෙන් නිදින එක. දොරල්හට හම් වෙන අරමුණ විඳින එකනේ වේදනා කියන්නේ. එතකොට මේක මේ පටිච්චසම්පාදේ විග්‍රහ කිරීමේදී පුද්ගලයෙක් වශයෙන් පේලි 12ට විවරණ කරන්න ගියාම තියෙන වරද ඔන්න ඕකයි. මේ එකක්වත් සම්බන්ධයෙන් එහෙම කතා කරන්න බෑ. දැන් මෙතන දොරවල් 6න් 6න් එකකින් මේ සිද්ධිය වෙන්න ඕනනේ හැමනම්. නමුත් අර අංග 12 පටිච්චසම්පාදේ විග්‍රහ කිරීමේදී ඒක දොරක් මුල් කොටගෙන විග්‍රහ කරලා නැහැ. ඒක අදාළ තැනට ආවම මම පැහැදිලි කරන්නම්. එහෙනම් දොරවල් 6ට වේදනා හයක් තියෙනවා. වේදනා කොහොමද? වේදනා පස්සපච්චය. එහෙනම් ස්පර්ශ වීම කීයක් තියෙන්න ඕනද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, දිවහා සම්පස්ස, කාය සම්පස්ස, පොට්ටබ්බ සම්පස්ස. අරමුණු වල ස්පර්ශ වීම දරවල් 6ම තියෙන්න වෙනවා. ඒ ස්පර්ශයන් 6කින්ම මේ සිද්ධිය සිද්ධ වෙනවා. මතක තබා ගන්න. එතකොට මේ එකක් එකක් තුල අපිට වෙනම මේක විග්‍රහ කරන්න පුළුවන් වෙනවා. එකක් තේරුම් ගත්තාම හයෙන්ම ක්‍රියාව තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. හයෙන්ම නිදහස් වෙන මගට යන්නත් පුළුවන් වෙනවා. පස්ස කොහෙන්ද? සලායතන පස්ස ව්‍යාපත්ත පච්චයපස්ස. ස්පර්ශ වීම මේ චක්කු සංපස්ස සෝත සංපස්ස චක්ඛායතන සෝතායතන ගානායතන දිවායතන කායයතන වට්ටබ්බායතන මනායතන අරමුණු ගන්න පුළුවන් ස්ථාන කියන එක තමයි මේ ආයතන කියන්නේ ආයතන 6යි. ආයතන 6න් අරමුණු 6ක් ස්පර්ශ වෙනවා. සලායතන පත්‍යා පස්සෝ. ඊට පස්සේ සලායතන නාම රූප පත්‍යා සලායතන. අන්න එතන පොඩ්ඩක් අපි තේරුම් ගන්න වෙනවා. පස්ස වේදනා ආදී වශයෙන් චේතනා ආදී වශයෙන් මේ කාරණා ටික තමයි එතන නාම වශයෙන් ගන්නෙ රූප වශයෙන් ගන්න එක විග්‍රහ කරලා තියෙන තැන හරි වුණත් භාවිතයට ගැනීමේදී කිසියම් වරදක් තියෙනවා කියලා මම කල්පනා කරන්නේ. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? නාම රූප කියන වචනේ. නාම කියලා ස්කන්ධ පංචය විග්‍රහ කිරීමේදී වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා රූප ශරීර වශයෙන් තමයි සියලුම දෙනාට පාඩම් වෙලා තියෙන්නේ. නමුත් අපට මේ රූප හමු වෙන්නේ කොහොමද? මම නම් දකින්නේ මෙහෙමයි. චත්තාරෝ මහ භූත පච්චය රූපකංගස්ස පඤ්ඤාපනාය. බාහිර ලෝකේ තියෙන වස්තු ඕන එකක් රූපයට, ශබ්දයට, ගන්ධයට සමාන අරමුණු ඕන එකක් ගත්තම ගැඹුරින් ගත් කල පට ව්‍යාපෝ තේජෝ අතරින් හැදිච්ච දේවල්. ඒ සතර මහා භූතයන් රූපයක් වශයෙන්, ඇසට ශබ්දයක් වශයෙන්, කනට ගන්ධයක් වශයෙන්, නාසයට එනකොට එතන ඇස නැමැති තිරේ නැත්තම් ප්‍රසාදේ. දැන් ඔබට ඔබ රිදී තිරේ නරඹලා තිබෙනවා මේ රිදී තිරේ සෙවණැල්ලක් වැටෙනවා. දලසේ යාපටේ තියෙන රූපය. ඒක ද්‍රව්‍යද? ඒක වට ව්‍යාපෝ තේජෝ වායුද? නෑ. ඒක ඒ ප්‍රසාදේ මට හටගත්ත නැත්නම් ඒක සිත. ඒක ඒක අපි කියමු ඇහෙන්නම් චක්කු විඥානය. කනෙන්නම් සෝත විඥානය. එහි හටගත් රූපය. එසා නාම රූප කියන එකේ තේරුම නාම නාම වෙනයි රූප වෙනයි නෙමෙයි. මේ අපිට අවශ්‍ය රූපය නාමයේ හටගන්නේ. සිතේ. තවදුරටත් පැහැදිලි කරන්න අවශ්‍ය නම් ඉදිරියෙන් සිටිනා වූ පුද්ගලයා ඔබට හතුරෙක් හෝ මිතුරෙක් නොවේ නම් ඔබේ මේ නාම රූපෙට හතුරෙක් මිතුරෙක් එන්නේ නැහැ. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරු වුණාම පුද්ගලයාගේ මානාරෝපෙට හතුරෙක් වෙනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා මිතුරෙක් වුණොත් මේ නාම රූපෙට මිතුරෙක් වෙනවා. ඉදිරියෙන් ඉන්න එක්කෙනයි. තමන් දරන ආකල්පයට අනුව මේක උදව්වෙන් තමන්ගේ හිතේ පහළ වෙන්නේ අර හතුරා මිතුරා ද්‍රව්‍යයක්ද? පුද්ගලයෙක්ද? සතර මහා භූතද? නෑ. ඒ නිසා ඒකට කියන්නේ නාම රූප කියලා. උතර තබා ගන්න. ඒ විදිහට අපට එහෙමනම් දොරවල් 6ට බාහිර දොරවල් 5ට විශේෂයෙන් දොරවල් 5ට හම්බ වෙන මේ පටවියාපෝ තේජෝ වායු හතරට ආйти ද්‍රව්‍ය නිසා මේ ඇස තුල අනතර නාසය තුල රූපයක් පහළ වෙනවා. ওই ද්‍රව්‍ය නැතත් ඔක පහළ වෙනවා මනෝද්වාරයෙන්. හොඳින් කල්පනා කරලා බලන්න ඕන අපි මේ වේදනාවට සැප වේදනාවට හෝ දුක් වේදනාවටපත් වෙන්නේ බාහිර පුද්ගලයා නිසාද Taman හදාගත්ත මේ ප්‍රතිබිම්බය හතරෙක් මෙතරෙක් කරගත්ත නිසාද කියලා. මේ සඳහා කුමක්ද උදව් වෙන්නේ? විඥාන. විඥාන කීයක් තියෙනවද? විඥාන ආයච්ඡේ මේ වික්‍රේ හයක්. ඇසෙන්නම් චක්ක විඥාන, කයෙන්නම් සෝත විඥාන, නාසයෙන්නම් ගාන විඥාන, දිවෙන්නම් જીවහා විඥාන, කයෙන්නම් කාය විඥාන, සිතෙන්නම් මනෝ විඥාන. එතකොට මම ඒකයි අර මුල් දේශනාවලදී මතක් කළේ ඔබට ඇහැ කන නාසය දිව කය සිත කියන දොරවල් 6 නිසාම ඔබට පටිච්ච සමුප්පාද 6ක් හට ගන්නවා. ඔක්කොම එකවර හටගන්නේ නැහැ. ඒ මොහොතේදී. එහි අනුලෝමය ඔබට තේරෙනකොට එහි අනුලෝමයේ සත්‍යය සතර ඇවිද්දවයි ඒ අනුලෝමයේ සත්‍යය දුකටපත් කරයි. ඒ අනුලෝමය අවිද්‍යාව තුළ. එනිසා පුනර්භවය ලැබෙන හැටි පිළිබඳව සසර ගමන් කරන ආකාරය පිළිබඳව සසර කාම රූප අරූපයන්ට බෙවිදී යන ආකාරය පිළිබඳව ඉතා ගැඹුරු සුන්දරතම විග්‍රහයක් මේක තිබෙන්නේ. ඔබට තේරෙනවා එහෙමනම් දොරවල් 6 නිසා විඥාන හයක් කියන්නේ ආත්ම හයක් කියන එක නෙමෙයි. රූපය හඳුනන සිත, ශබ්දය හඳුනන සිත, ගන්ධය හඳුනන සිත, රසය හඳුනන සිත, ඒකට තමයි විඥාන කියන්නේ. විඥාන කියන්නේ චෛතසිකය. ඒ වගේම ඔබට වැටහෙන්න ඕන මේ හඳුනා ගැනීමේදී හඳුනාගත් කාර්යය කර දුන්නන් පස්සේ මේ චක්කෝසෝත විඥානත් මේ යන්න ඕන, නැසෙන්න ඕන. කියන්න බෑ. ඒ විඥාන පදේ ශනික භංගුරත්වය හටගත් ගමන් අවශ්‍ය කාර්යය කළ නැසන සුළු ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැති නිසා තමයි අපි මේ විඥාන පදේ ඊට එහා ගිහින් ජීවිතයකට ගන්නෙ ආත්මයකට ගන්නෙ. එතකොට පරලෝ යන විඥානයක් තියෙනවා ඒගොල්ලන්ට. ඔවුන්ට මේ මිය පරලෝකයෙන් පුනර්භවය ලැබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට විඥාන කියන පදේ යොදාගත්තාම විඥානයේ ආත්මකට ගැනීම තියෙනවා. අනාගත බුදුහාමුදුරුවෝ දකින්න යන හැමමත්ම විඥානයක් හදාන එක යනවා කියලා තමයි හිතන්නේ. විඥාන යානයට ගොඩ වෙලා මේගොල්ලෝ. බලන් ගුවනින් යන්න ගුවන් යානයක් ගොඩ වෙන්න කොට ගොඩ වෙන්න ඕනනේ. නැති විඥාන යානයක් හදාගෙන ඒකට ගොඩ වෙලා යන්න ඇත්තලා ඉන්නවා. ඒකයි මම සමහර අවස්ථාවල ඔබට මතක් කළේ ස්කන්ධ පංචකයේ ඉදීම මැරීම තේරෙන්නේ නැති තාක්කල් චතුප්‍රතිසන්දි ගලපන්න බෑ. ස්කන්ධ පංචක ඉදදීම මැරීම තේරුම් ගත්තම තමයි ස්කන්ධ පංචකෙන් ඊළඟ ස්කන්ධ පංචකයට යන ආත්මයක් නැති වුණාට පැවැත්මක් සිදු වෙන්නේ හේතු බල වශයෙන් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. යන ආත්මයක් නැති වුණාට ඇතුළතෙන් යන පැවැත්මක් තියෙනවා. ඒක ඉතින් තථාගතයන් වහන්සේ නම් කරන්නේ අවිද්‍යාව කියන වචනෙන්. ඔන්න ඔය ඊළඟ වචනෙට එන්න ඕන අපි. ඔබත් සමග සාකච්ඡා කරන්න නැත්තම් අදහස් බෙදා ගන්න තියෙන තැනක් මට මේ. සංකාරපච්චය විඥාන. මේ විඥාන ප්‍රත්‍ය වෙන්නේ සංකාර. අන්න මෙතන තියෙනවා මේ සංකාර තුනයි කියලා හැබැයි තියෙන්නේ වෙනත් එකක්. සමහර විට මෙයයි ඇත්ත කියලා දේශනා කරන්නට ඇත්තේ සමාජයේ අර අපි මතක් කළ සංගතනිකායේ පරිමර්ශන සූත්‍රය හෝ සංගීති සූත්‍රයේ කයෝ සංඛාරා කියන පදයේ සරියුත් මහරහතන් වහන්සේගේ හෝ බුදුජානන් වහන්සේගේ අර්ථය නොදුටු අය වෙන්නේ නැති. අන්න මෙතන පෙන්නනවා සංඛාර જાති තුනයි කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. මේක තමයි අපි හොයන්න ඕන. මම හොයන්නම් ඔබ අහගෙන ඉන්න. තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බෝධියටපත් වුණා. ඉන්පසු උන්වහන්සේට කාය වචී මනෝ සංකාර තිබුණේ නැද්ද? තිබුණා. ඒවා අවිද්‍යා පත්‍ය සංකාරාද? නැහැ. කාය සංකාරයෙන් හරි වචී සංකාරයෙන් හරි කවුරු හරි පරලෝ යනවද? නෑ. ඒකේ මුල් වෙන්නේත් මන. පස්දර වැහෙනකොට ආපහු මේක මනෝ සංඛාරයට වැටෙන්න ඕන කෙනෙක් පරලෝ යාම සිද්ධ වෙන්නේ මනෝ සංඛාරේ. පස්දොර කියලා කතා කළාට පස්දොර අරමුණු රසය ලබ ලබන්නේ නැහැ. පස්දොරට පිටින සිත තමයි අරමුණු රස විඳින්නේ කියලා කතා කරනවා. එහෙනම් අන්තිමට සිත විතරයි. කාය වචී අදාළ වෙන්නේ අපේ සිත කය වචන සංවර කර ගැනීමට. නමුත් ඒක අවිසංකාර නෙමෙයි. තුන් භවයේ සකස් වෙන්නේ කොහොමද? කායවති මනෝ සංකාර පදනම් කොටගෙනද? නෑ. එහෙනම් අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අවිසංකරෝති අබුඤ්ඤංචේ සංකාරං අවිසංකරෝති ආනිජ්ජංචේ සංකාරං අවිසංකරෝති අන්න බුදුන් වහන්සේ වදාරන්නේ අවිද්‍යාව තුළ තියෙන මේ අපුඤ්ඤාවි පුඤ්ඤාවි ආනිජ්ජාවි සංකාර. මේ කාය වචී මනෝ සංකාර පෘථග්ජන පුද්ගලයෙක් ගාව නම් අවිද්‍යාව තුළ තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගාව අවිද්‍යාව තුළ නෑ ඒක. ඒ වගේම උන්වහන්සේ සංඛාර නිරෝධ කරලත් නැහැ. ස්කන්ධ පංචකය අතහැරලා 80 වෙනි අවුරුද්දේ පිරිනිවන් ගන්න තමයි කායවචී මනෝ සංඛාර නතර වෙන්නේ. එතකල් කායවචී මනෝ සංඛාර තියෙනවා. නමුත් ඒවා නිකලස්. ඒවා අபிසංකාර නෙමෙයි. එහෙනම් මේ පදය ගැන හිතන්න හැමෝම. මේ සත්‍යාගේ සසර ගමන සකස් වෙලා තිබෙන්නේ පව පින ධානය කියන තුන අபிසංකාර කොට ගැනීමෙන්. අபிසංකාර කියන එකේ තේරුම එක මමත්වෙන් ගැනීමෙන්. එනම් මේ තුන් භවයේ සකස් වෙන්නේ. සසර ගමන සකස් වෙන්නේ කාය වචී මනෝ සංකාරයෙන් නෙවෙයි. අපුඤ්ඤාවි සංකාරයෙන් පුඤ්ඤාවි සංකාරයෙන් ආනිජාවි සංකාරය. එහෙනම් අපුඤ්ඤාවි සංකාරයත් පුඤ්ඤාවි සංකාරයත් ආනිජාවි සංකාරයත් අවිජ්ජාපත්‍ය සංකාරා. බුදුරජාණන් වහන්සේගේ කාය වචී මනෝ සංකාර වලට වඩා අවිජ්ජාපත්‍ය සංකාරා කියන්න පුළුවන්ද? නෑ අවිද්‍යාව නිරෝධ වෙලා. කෙනෙක් තෙල තියෙන නිසා ඒක එහෙම කියාවේ. වෙනත් දෙයක් ඉදිරිපත් කරන්න බය වේවි සමහරට බය වේවි. නමුත් සත්‍යයේ සසර ගමන සිදුවෙන එකනේ පටිච්චසම්පාදය අනුලෝම අනුලෝම පටිච්චසම්පාදය කියන්නේ. ඒක අපට විතරක් වෙන්න බෑ. තුන් භවයට භවත්‍රයේ ඇවිදින සත්‍යය හැමෝටම ඒක. ආනිසා තමයි කාය වචී මනෝ වළංගු වෙන්නේ අපට විතරයි අනිත් අයට වළංගු වෙන්නේ නැහැ. අනිත් අයට වළංගු වෙනවා පුණ්‍යාභි අපුණ්‍යාභි අනිත්‍යාභි සංඛාර. දැන් දැන් අර මේ කාය වචී මනෝ සංකාර තුන ගත්තොත් එහෙම තව පදයක් තියෙනවා ගලපන්න බැරි. අවිද්‍යාපත්‍ය සංකාරා කොහොමද විඳගෙන තියෙන්නේ? අවිද්‍යාව තුළ සත්‍ය කුසල කුසල කර්ම රැස් කරයි. අර කුසල කුසල කර්ම වලට නම් සංකාර කියන්නේ. දැන් තථාගතයන් වහන්සේගේ කාය වචී මනෝ සංකාර වල කුසල අකුසල නැහැ. ගලපන්න බෑනේ. අවිද්‍යාව තුළ සත්‍යය මිනිසෙක් වගේ වශයෙන් ඉඳගෙන අපුණ්‍ය අபிසංකාර රැස් කළොත් අපුණ්‍ය අபிසංකාරයෙන් සයිභූමික මේ ගමන දුගති ගාමී කාම දුගතිය. පුණ්‍ය අபிසංකාර රැස් කළොත් කාම සුගතිය. අනිජ්ජ අபிසංකාරය ධානය කුසල රැස් කළොත් රූපී අරූපී බඹතල. එතකොට මේ කුසල අකුසල කර්ම නේද? ඒ කුසල අකුසල කර්ම නේ සත්‍යයකට පැවැත්ම නේද දෙන්නේ. ඒ හින්දා විභංග සූත්‍රයේ මේ පදය එහෙම තිබුණට ගැළපෙන්නේ නැහැ. ඒ නිසායි මම බොහොම නිදහසේ පැහැදිලි කරේ වියතුන්ගේ දැනගැනීම සඳහා. තැනත් ඉදිරිපත් කළේ මේක මෙහෙම තිබුණට මේක බුදුන් වහන්සේට වළංගු කරන්න බෑ. මොකද බුදුන් වහන්සේ අවිද්‍යාව දුරුපු කෙනෙක්. උන්වහන්සේ ගාවත් කාය වචී මනෝ සංකාර තියෙනවා. ඒවා අවිද්‍යාපච්චා සංකාරා නෙවෙයි. සංඛාර જાති තුනයි තියෙන්නේ සත්‍ය සසර ඇවිද්දවන සංඛාර අபிසංඛාර කියන්නේ ඒවා පුණ්‍ය අපුණ්‍යාපි කියලා තියෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. මේවා එකතු කරලා බලන්න ඕන. හොඳින් අවධානය කරන්න මම මේ කියන කරුණු කෙරෙහි. මේ දොළොස් සංඝ පටිච්චසම්පාදය අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යාව තුළ සත්‍ය අකුසල කුසල කර්ම රැස් කරන්නේ අතීත ජීවිතය කියලා මේක අතීතයට දාලා තියෙන්නේ. සංකාරපච්චය විඥානං නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව දක්වා වර්තමාන ජීවිතයට යොදලා තියෙන්නේ. ඊළඟම උකුසකට ගොස් ප්‍රතිසන්දි ලැබෙන එක තමයි ಜಾති. ಜಾති වුණාම තමයි ජරා මරණ. එහෙමයි අපි මේක සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. අපිට අනාගතේ නම් ඉස්සරහට එනවා කියන්න පුළුවන් සමහර විට. දැන් බලන්න මේ පටිච්චසම්පාද නිරෝධය මොකද කරන්න ඕන? අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරන්න ඕන. දැන් මේ කියන විදිහට මේ අවිද්‍යා පත්‍ය සංඛාර අතීත ජීවිතේ නම් ඔබට අතීතයට යන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව විහැකි ක්‍රියාමාර්ගයක් බවට පත් කරන්නේ කොහොමද? අපිට ආයේ අතීත ජීවිතේ යන්න බෑ. එහෙනම් මේ අවිද්‍යා සංකාරය දුරු කරන්න බෑ අපට. එහෙනම් මේ ජීවිත තුරකට පරිසම්පාදයේ බෙදලා ගලපන්න බෑ. ඒ ගලපන්න බැරි බුදුරජාණන් වහන්සේගේ වැරද්දක් එහෙම නෙමෙයි. පටිච්චසම්පාද වැරද්දක් කියනම නෙමෙයි. පටිච්ච සමුප්පාද කියන වචනේ තේරුම් ගත්තේ නැතිව මේ වදන් පෙළට නිකන් අර්ථයක් දෙමුන කේ වැරද්ද. වරද්ද ගන්න එපා අවිද්‍යාව දුරු කරන්න බෑ කියන්න හදනවා එහෙම නෙමෙයි මම අවිද්‍යාව අනිවාර්යෙන් දුරු කරන්න ඕන. නමුත් ඒ අතීතාත්මයට යන්න බෑනේ දුරු කරන්න. එහෙනම් කොහොමද අවිද්‍යාව දුරු කරන්න පුළුවන්? අපි හොයන්න ඕන කරුණ. අපි අවිද්‍යාවත් තව ටිකක් කතා කරමු. දැන් සංඛාර මම කතා කරා. අවිද්‍යාව කියන එක නොදන්නකම කියලා කතා කරනවා. නමුත් අවිද්‍යාව විග්‍රහ කරන්නේ කොහොමද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධේ පටිපදාය අඥානං. ඔන්න අවිද්‍යාව. චතුස්සත්‍ය පිළිබඳ අනවබෝධය නොදැනීම අවිද්‍යාව කියලා. දුක්ඛත් දුකට හේතුවත් නැති වූ තැනත් මාර්ගයත් නොදන්නා ඕන කෙනෙක්. තුල එනම් මේ කාය වචී මනෝ නෙමේ අපුණ්‍ය අපුණ්‍ය අභිආනිජ්ජ අභි සංකාර රැස් වෙන්න පුළුවන් නේද? අයම් මුච්චති තිබෙක මිච්ඡා දිට්ඨි. මේ දුක හේතුව නැතිව තන මාර්ගය දන්නේ නැත්නම් ඒකට මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ. නමුත් මේ දුක ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියන වචන වලින් පාඩම් කරගත්තට ඉපදීම, ලෙඩේ, මහලුම මරණයි කියවට එහෙම තේරෙන්නේ නැහැ. මන්දයත් මේවා දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ පුද්ගලයා මුල් කොටගෙන නෙවෙයි ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන ආත්ම අවුරුදු 50ක් 60ක් 70ක් වෙන ශාරීරිය මුල් කොටගෙන නෙවෙයි. ඒ ශරීරය පවත්වන්න දැන් උපදිනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දරවල් හයෙන් අරමුණක් මුල් කොටගත් ස්කන්ධ පංචකයක්. මතක තියාගන්න අරමුණක් මුල් කොටගත් ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ඒ වචන විශේෂයි වර්තමාන සමාජයේ ධර්ම විග්‍රහ කිරීමේදී අරමුණක් මුල් කොටගත් ස්කන්ධ පංචකයක් නෙමෙයි තියෙන්නේ. රූපේ ශරීරය කොටගත් වේදනා සංඥා සංකාර ගලපන්න බැරි මේ හයට ගලපන්න බැරි එකක් තියෙන්නේ. දැන් මම පැහැදිලි කරන්න ආපු එකෙත් ආයතන හයක් වේදනා හයක් ආදි වශයෙන් තෙන්නේ හය හය තියෙනවායි කියලා. ඒ හය හටගන්නේ හයක් මුල් කොටගෙන. එහෙනම් අපි අර වදන් පෙළ බසකින් තබා තනි වචනයකට යමු. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ හටගන්න මුල් වෙන කරුණ සාරාංශ කරලා පෙන්නොත් පංච උපාදානස්කන්ධය තුලයි මේක තියෙන්නේ. පංචස්කන්ධය තුල නෙමෙයි. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් පංච උපාදානස්කන්ධය තුල යනවා පංචස්කන්ධය තුලව නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? එහෙම නැත්නම් ජාතිපි ජරාපි ව්‍යාධිපි කියන ගෙල්ලා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකක් කියලා ඔය කියන්නේ. ආන්නේ මාන්න හොයාගත්තේ කොහෙන්ද කියලා. ඒක තමයි වැරද්ද. පංච උපාදානස්කන්ධේ මොකද්ද? උපාදානයි. උපාදානයේ දුක. පුනර්භවේ නැත්තම් උත්පත්ති පනවන්නේ උපාදානයෙන්. උපාදානයෙන් මොකද වෙන්නේ? පංචස්කන්ධය පාවිච්චි කිරීමේදී මේක උපාදානය වෙන්නේ ඇයි? පංචස්කන්ධයයි පාවිච්චි කරන්නේ. උපාදානය මොකක්ද? උපාදානය කියන්නේ රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේ අරමුණේදී අරමුණ හඳුනාගෙන අවශ්‍ය කාර්යය කරන්නට සීමා නොවි අපි ඒ සමග ඇලීමක් ගැටීමක් සම්බන්ධයක් ඇති කරගන්නවා. මේ සම්බන්ධයක් ඇති කර ගැනීමේදී මොකද වෙන්නේ? ඒ පළමුව මම නොවනට දැන් ඒක මම නැත්තම් මගේ වෙනවා. අපිට කියනවා අල්ලා ගැනීම කියලා. අන්න මේ ස්කන්ධ පංචකය කියන එක සැප හෝ දුක් උපේක්ෂාවකින් තොරව අවශ්‍ය කාර්යය කරලා ඉපදිලා නැති වෙන්න තමයි ඇවිත් ඉන්නේ. අපි මේක Tamanට රුචි අරුචි පරිදි අල්ලා ගන්න ගියොත් මේ අල්ලා ගැනීමට කියන ආස්වාදේ කියලා. ආස්වාදේ කියන්නේ අරමුණු විඳීම කියන අර්ථයට එහා ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේටත් ස්වකීය ඥාතීන් ගම ආදී දේවල් දැක්කම සතුටක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ 35න් පස්සේ ආස්වාදයෙන් මිදුණ කෙනෙක්. ඊට පස්සේ කවුරු දැක්කත් ආස්වාදයක් තියෙන්න බෑ. එහෙනම් ආස්වාදයේ උපාදානය තුල ඇරෙනවා. උපාදානය නැත්තම් ආස්වාදයක් තියෙන්න බෑනේ. බුදුන් වහන්සේ අවුරුදු 35 දී උපාදානෙන් මිදුණ කෙනෙක්. උන්වහන්සේ සම්බන්ධයෙන් ආස්වාද වචනේ වළංගු නැහැ. මොකද්ද මේ ආස්වාදය ආදීනවේ? අන්න ආස්වාදයේදී උපාදාන වුණාම ස්කන්ධ පංචකයේ දෙහා හේතුවක් ඉතුරු වෙලා නැවත ಜಾති නැත්තම් පුනර්භවයක් හදලා දෙන්න හේතුවක් ශේෂ වෙනවා. ආස්වාදයේ ආදීනවේ තමයි සසර ගමන ලබා දෙන එක. එහෙනම් පස්සේ මිදෙන්න බෑ ආස්වාදයෙන් මිදෙන්න ඕන. නිස්සරණය කියන්නේ ආස්වාදයෙන් මිදෙන්න. ආස්වාදය කියන්නේ අරමුණ මමත්වෙන් ගැනීම, ආස්වාදයෙන් මිදීම කියන්නේ මමත්වෙන් නොගැනීම. අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එකේ තේරුම මේ රූප උපාදානය, ශබ්ද උපාදානය, ගන්ධ උපාදානය, උපාදානය වෙන එක. දැන් ස්කන්ධ පංචේ රණියන්න පුළුවන්. හැබැයි උපාදානය වීමේ ගිය නිසා ස්කන්ධ පංචකෙන් එහාට ඔබට සත්වයක් වශයෙන් පැවැත්මක් තියෙනවා. දැන් මේ අනුසේ හේතු තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ කියන එක හොඳින් තේරුම් ගන්න. මේ බාහිර ලෝකේ තියෙන අටලෝ දහමවත් රූප ශබ්ද ගන්ධ රසවත් නෙවෙයි වට දුක් ගෙනත් දෙන්නේ. මේක තේරුම් ගත්තේ නැතුව මේ අරමුණේ ඇලෙන්න පටන් ගත්ත කාලේ ඉඳලා ළමා කාලේ පහු කරලා. යලිත් ගැටෙන්න ඇත්නම් යලිත් ප්‍රතික්ෂේප කරන්න ඇත්නම් යලිත් ඇලෙන්න ඇත්නම් යලිත් විඳින්න ඇත්නම් කියන යලිත් ගන්නා ඕන එකමක් තුළ. මේ අරමුණු රසය විඳ අවසන් කළේ ඉතිරි නැතුව අවසන් කළේ නෑ ඉතිරි කරලා අවසන් කළා. මේ ඉදිරි කරන එකට කියනවා අනුසේති. අනුසේ හේතු ඉතුරු කිරීම. මේ අනුසේ හේතු ඉතුරු වෙන්නේ අවිද්‍යාව තුළ. එහෙනම් මොන පැත්තට පව් හේතු ඉතුරුනත් පින් හේතු ඉතුරුනත් ධාන හේතු ඉතුරුනත් අනුසය අවිද්‍යාව තුළ. තේන තබන ලද අනුසයන් නිසා තමයි ඔබට ආපහු ගැටෙන විට අර ලෝභ දේශ මොහ සහිත මේ දුක්ගිනි හටගන්නේ. 11 ගින්න හටගන්නේ. අන්න එහෙමයි දුක් ගෙනත් දෙන්නේ උපාදානය. අනුසේති අනුසේ හේතු නිසා තමයි හටගන්නේ. එවිට මේ ලෝකේ දුක් කියන එකක් නෙවෙයි උපාදානය තුළ දුක යනු හදාගත්ත ව්‍යාජයක් බොරුවක්. බොරුවක් වුණාට ඒක දැන් ඇත්ත වශයෙන් පිළිගත්තම විඳින්න ඕන. බොරුවක් නිසා තමයි ඒකෙන් මිදෙන්න පුළුවන්කමක් වෙන්නේ. ඇත්තකින් නම් මිදෙන්න බෑ කාටවත්. එහෙනම් උපාදානස්කන්ධ හට ගැනීමට හේතුව උපාදානය නම් දුක හේතුව මොකද්ද? අර තණ්හා හයකින් උපාදාන භව වෙන්න ආරණ එක. තේන සංකම් ගච්ඡති. ඒයින් සංකත ධර්ම හේවත් මේ ලෝභ දේශ මොහයන් හට ගන්නවා. එතකොට මේ උපාදාන නැත්නම් ලෝභ හේතු තමයි බීජ බවටපත් වෙන්නේ. බීජ නිසා තමයි තව හටගන්නේ. එහෙනම් අපට තේරුම් ගන්න පුළුවෙනි දුකට හේතුව මේ අරමුණෙහි මුලා වීම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වශයෙන් ගත්තාම ඒ උපාදාන බව හේතු ශේෂ වෙන එක. පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සබ්ද නිර්වාණය. මොන තණ්හාවද දැම්මේ? ඒ තණ්හාව කියන්නේ. අතීත එකක් නැති කරන්න නෙමෙයි කියන්නේ. ඒ තණ්හා වර්තමානයේ ඇහැට කනට නාසයට දිවට කයට ගැටෙනකොට ඇහි නම් රූප තණ්හා කනේ නම් ශබ්ද තණ්හා නාසයෙන් නම් ගන්ධ තණ්හා දිවේ නම් රස තණ්හා කය නම් පොට්ටප්ප තණ්හා. ඒ තණ්හාවමයි උපාදාන භව වෙලා පැවැත්මට හේතු ඉතුරු කරන්නේ. ඒ තණ්හාවමයි පැවැත්ම සහ නැවැත්ම දෙකට භාජනය කරන. පැවැත්ම කරන්නේ පු탁ජන අය ධර්මයේ තේරුම් ගත්ත ආර්ය පුද්ගලයා මේක නැති කරනවා. නැත්ම කරනවා. තථාගතයන් වහන්සේ බැවින් පැවැත්ම දේශනාවකට පැවැත්මට හේතුව පෙන්වා වදාරා නැවැත්ම කරන හැටි දේශනා කරපු කෙනෙක්. ඒ තණ්හාව නැති කිරීමේ ප්‍රතිපදාවයි ආර්ය අෂ්ටායික මාර්ගය. ඒ තණ්හාව කියනකොට එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. ආර්ය අෂ්ටායික මාර්ගේ යාම තියෙන්නේ එහෙනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් නෙවෙයි කකුල් දෙකෙන් යන්න ගමනක් නෑ නේද? අර තණ්හාව රැස්සන පැත්ත මිච්ඡාපටිපදා ශ්‍රේණ පැත්ත සම්මාපටිපදා බවට පත් වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ අවිද්‍යා සංකාර අතීත කියන වචනේ පාවිච්චි කළාට මේක ඉස්සරාත්මයට ගිහින් නැති කරන්න ඕන එකක් කියලා කළොත් ප්‍රායෝගිකව කරන්න බෑ. ඔබට මම මතක් කරන්නද සංයෝජන සූත්‍රය හෝ තරණ රුක්ක සූත්‍රය හෝ මහා රුක්ක සූත්‍රය හෝ මේ නැති කරන්න ඕන මොකද්ද කියලා දැන් මේ පැහැදිලි කරලා පෙන්නන්නේ ඔය ඕන එකක තියෙන්නේ මේ නැති කරන්න ඕන තණ්හාව නැත්නම් අවිද්‍යාව. හැබැයි ඒක ඉස්සර ජීවිතයේ අවිද්‍යාවපත්‍ය සංකාරා නෙවෙයි. අපිම මේක වරද්දාගෙන උරචක්‍රමාලාවක් බවට පත් කරගත්තාට බුදුරජාණන් වහන්සේ වැරදි නෑනේ. දන්නවනේ උරචක්‍රමාලාව කියන්නේ Tamanට වද දෙන එක. කරන්න බැරි දෙයක් බවට පත් කරගන්නවා මේකේ අර්ථ වරද්දාගෙන. දැන් අපිට අර්ථ වරද්දා ගැනීම හරි ගස්සගත්තාම මේක කරන්න බැරි දෙයක් නෙමෙයි වර්තමාන ස්කන්ධ පංචකය තුල අර අතීත හේතු නැති කරන්න පුළුවන් එකක්. කෙනෙකුට තේරෙන්නේ නැහැ කොහොම අතීත හේතු වර්තමාන ස්කන්ධ පංචය නැති කරන්න කියලා. අපි බලමු. අපේ උවසුවසියන් ශ්‍රද්ධාවන්ත අය වැඩිපුර උවසුවසියන් නැත්තම් දරුවන්. ඔය පිරිමි මං වා කරනවා එච්චර දැකලා නැහැ. කලාතුරකින් කියන්නේ. පූර්ණ ඡන්දය ඇති පසලස්සක් පොහේ දවසට විහාරස්ථානට ගොස් පහන් වැටක් සොයා. මේ පහන් වැටේ පහනකට තෙල් බහලා මේ වැටිය බහලා මේ ගිනි දැල්වනවා. මේ දැල්ල ඵලයයි. මේ දැල්ලට වාතය ඒ වගේම වැටිය, ඒ වගේම තෙල් ආහාර වෙනවා. ආහාර කියන්නේ පැවැත්මට. තවත් අම්මා කෙනෙක් ඇවිත් තවත් අම්මා කෙනෙක් ඇවිත් තවත් අම්මා කෙනෙක් ඇවිත් මේ හන්දෑවේ 6 ඉඳලා උදේ 6 දක්වා මේකට පහනට තෙල් දැම්මොත් එහෙම මේ දැල්ල කවදාවත් නෙවෙනවද? නෑ. ඇයි? තදූපදානෝ තදාහාරෝ. මේ දැල්ලට අවශ්‍ය ආහාර සපයනවා. වැටිය වශයෙන් සහ වැටිය නෙමෙන්න ඉස්සලා වැටිය වහලනවා. තෙල් ඉවරෙන්න සතෙල් දානවා. කවදාවත් නිවන්න බෑ. මේ කියන්නේ අනුලෝම පටිසම්පාදයේ අනුගමනය කරන්නා කරන වැඩි. නැත්නම් පහන් තෙල් පහන තෙල් දාලා කතාවක් නෙමෙයි පෙන්වන්නේ. ඔබට කවදාවත් මේකෙන් මිදෙන්න බැරි. ඇයි? ඔබ කර්ම විපාක ගෙවමින් පෘථග්ජන භාවයෙන් මම මගේ අනාගතට කර්ම අනාගත විපාක දෙන්න කර්ම රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ තෙල් ටික විසික් කරලා පහර නිවන්න කියන්නේ නැහැ. ඔබට මේක නිවන්න ඕන නම් දැනට බහලා තිබෙන්නා වූ තෙරෙන් වැටෙන් දැල්වෙන්න අරින්න ආය තෙල් හෝ වැටිය දාන්න එපා. නොදාන තෙල් නොදාන වැටිය කියලා જાතියක් නෑ. අර තෙල් වැටි ඉවරනකොට නිවෙනවමයි. මේ පහන නිවන හැටි. ඔය අතීත තෙල් විසික් කරන්න කිව්වද? නෑ. අනාගතයේ දැල් දැල්වීම සඳහා තෙල් සහ වැටියක් බහලන්නේ නැත්නම් අවසානයේදී මේ නොදාන තෙල් සහ නොදාන වැටිය කියලා එකක් නෑ. අර තියෙන තෙල් වැටි වෙනකොට දැල්ල නිවි යන්න ඕන. මේකේ තියෙන්නේ අතීතේ නැති කරන්න නෙමෙයි. අනාගතයට තියෙන එක නැති කරන්න. ඇයි? අනාගතයට තියෙන දේ තමයි අතීතේ බවටපත් වෙන්නේ. සරල උදාහරණකින් ගන්න. ඔබ ආදර ගෙදර ගිහින් කවුරු හරිත් එක්කලා වෙන්න එපා මේ උදාහරණයක් වශයෙන් කියන්නේ. තරහ වෙන්න. ඊයේ නෙමෙයි තරහ වුණේ අද. හෙට උදේ අවදි වෙලා බලපුවා මේක අනාගතේ දැන් තරහ වෙලා මම හෙට හොඳ වැඩක් කරන්නම් කියලා ඉස්සරහට තිබ්බා. හෙට අවදි වුණාම ඒක අනාගතයේද අතීතයේද? අදෝ මේක තබන්නේ ඉදිරියට. ඊට පස්සේ ආයෙනකොට ඒක ඉදිරියෙන් එන්නේ අතීතෙන් එන්නේ. අනාගතයට තැවීමමයි අතීතය කියන එක හොයාගන්න පුළුවන් නේද ඔබට? අර අතීතය හිස් කරන්න කරන්න තියෙන වැඩේ අනාගතයට නොතබන එක. අවිද්‍යාව දුරු කරන්නට අතීතාත්මයට යන්න බෑ. වර්තමාන ස්කන්ධ පංචකය තුල මේ කාර්යය කරන්න පුළුවන්. තෙල් නොදා ඉන්නේ ඉන්නේ මොකද වෙන්නේ? තියෙන තෙල් වලින් දැල්වුනහම පහනට දැල්ලට ආහාර නැතුවම නිවෙන්න ඕන. තරුණ රුක්ක මහ රුක්ක සූත්‍ර වලත් ඔක කියනවා. දර ටිකක් කපලා ගොඩ ගහලා ගින්දර තියලා තියෙනවා. මේකට නැවත නැවතත් තනකොළ බබුස්තන කියලා වචනකුත් පාවිච්චි කරනවා ඒකේ කලින් තිබුණ જાතියක්. එහෙම නැත්නම් තව නැවත අමුද්‍රව්‍ය සපයනවා දර. සපයන්න සපයන්න මේ දරගොඩ ඇවිලෙනවානේ. දැන් ගොඩ ගහපු දරගොඩ අයින් කරන්න කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. නිවන් ඩෝන නම් ආයේ මේකට දර දාන්න එපා. එතකොට අර ටික ඇවිල්ලා ඉවරුනහම ආය තැල්ල නිමියන්න ඕන. මේ දුක කියන එක ඔබ අරමුණු රසයේ විඳලා අනාගතයට තැවීම අතීතේ බවට පත්වීමේ ප්‍රතිඵලයක්. කිරිගහේ උපමාව ගන්න. කීර රුක්ඛෝපම සූත්‍රය. උපමා විතරයි අදට ගන්න. අපේ රටේ තියෙන කොස් ගහක් හරි අපේ රටේ තියෙන අපර ගහක් හරි හිතට ගන්න. ಭಾರತේ මොන ගහක් තිබුණත් කමක් නැහැ ඒකට. තියුණු ආයුධයකින් මේ ගහේ හය පොලකට කොටනවා. මොකද වෙන්නේ? කිරි එනවා. මන්දයත් මේක හොඳට වැඩිලා කිරි රැස් කරලා තියෙන නිසා. කෙටුවේ නැත්නම් එන්නේ නැහැ. තියෙන කිරි නේ දෙන්නේ. හය පොලක කිරි දෙන්නේ ගහේ කිරි දෙන්නේ. හය පොලකින් ආවට. කොහොමද හිතන්න දේවල්? ඇහෙන් ඉපදුනත් කනෙන් ඉපදුනත් නාසයෙන් ඉපදුනත් දිවෙන් ඉපදුනත් කයෙන් ඉපදුනත් ලෝභ දේශ මොහ හිතේ තියෙනවයි එන්නේ. බහිකිරි කියන්නේ ඒකයි. මේ කිරි එන්නේ තියෙන නිසා කෙටුවාම. බණ තේරෙන්න ඉස්සෙල්ලා අවිද්‍යා පත්‍ය සංකාරද ලෝභ මූල දේශ මූල මොහොත රැස් කරගත්ත නිසා තමයි ඔබ ආදුදුකටපත් වෙන්නේ. ඒක සෝවාන් අනාගාමි දක්වා විපත් වෙන්න සිද්ධ වෙනවා ටික ටික උත්සාහයෙන්. අඩු වෙනවා තමයි. ආයෙ අහනවා උත්තරේ. කිරි නොයන්න නම් මොකද වෙන්න ඕන? කොටපුවම ගහ මැරෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ සරියුත් මහරහතන් වහන්සේගේ මේ චිත්තාභ්‍යන්තරේ එන්න හේතු නැහැ ගහ මැරිලා. දැන් හය පොළටම අරමුණු හම්බ වුණාට බුදුන් වහන්සේලාට රාගදේශ මොහ උපදින්නේ නැහැ. අරමුණු අන බුදුදහමෙන් උගන්වන්නේ මේ ලෝකේ මේවා පාවිච්චි කරන මේ ඇතුළත තියෙන කාරණා අයිස් කරගන්න විදිහ. වර්තමානයේ අපේ සිල් වලින් හොඳ නෑ හොඳ කියන එකෙන් පෙන්වන්නේ ආව තියෙනවා හිත ඇතුලේ. හින්දා එන එක වළක්වන්න නොදැක ඉන්න. ශික්ෂාපද වලින් කරන්න හදන්නේ ඒකයි. මේක දැකලා අයින් කරගන්න කියන්නේ හොඳ නෑ. ඒ කියන්නේ අපි ළඟ තියෙන පෘථග්ජන භාවය අර කිරි ටික ඇතුලේ තියාගෙන ලබන සංවරයක්. ඇයි? ඒකට ධර්මයේ මූලික නෑ. දැන් එහෙමනම් අපි තාමත් මේ වැරද්ද විග්‍රහ කරමින් ඉන්නවා. වැරද්ද හොඳට තේරෙන්න ඕන. කුමක්ද මේ ඉදිරියට තබනවා කියන්නේ? මම වසර ගණනාවකට පෙර මේ පිළිබඳ උදාහරණයක් ඉදිරිපත් කරපුවාම ඒක කොච්චර සුන්දරද කියනවා නම් ඒක මහත්මයෙක් ගෙදර ගිහින් මේක ප්‍රායෝගිකව අත්හදා බැලුවා. සසර ගමන යන හැටි. අපිට හොයන්න බෑ මොකද පාගමනකින් යන එකක් දෙවෙනි එක. සවන් දෙන නරඹන ඔබ කවුරු හරි කෙනෙක් අපි පෙළට හිටගනිමු. පිටණියක. සීරුවෙන් හිටගෙන ඉන්නේ දැන් සුදු ඉරක් තුල. රෑ වෙනකල් හිටියත් අඩියක්වත් තිබ්බේ නැත්නම් කර වෙනව ඇරුණාම යන්න වෙන්නේ. ඒක අඩියක් ඉදිරියට තැබුවා. දැන් මේක ඉස්සරහ පාදයේ මේ පස්සේක පසු පාදයේ. තවමත් ගිහින් නෑ යන්න සූදානම් වෙලා විතරයි. දැන් පසු පාදයේ අරගෙන ඉස්සරලා පෙර පාදයේ කීපයකට ඉස්සරහින් තැබුවා. දැන් අරක පෙර පාදයේ මේක පසු පාදයේ. පෙරදී පෙර පාදයේ කියප එක තව සැරයක පසුපාදේ වෙනවනේ. ඔබට දැන් මම කිව්වොත් අඩියෙන් අඩිය යන්න කියලා. අඩි මාරු කර කර. ඔබට ලංකාවට ගිහින් එන්න බැරිද? ඔබ මේ ගමන යන්නේ පාදයක් ඉදිරියට තැබීම නැවති එක ක්‍රියාව තුළ නේද හැමදාම. දෙකක් තියන්නේ නැහැ නේද එකපාරට. මේ පාදයේ ඉදිරියට දැවීම නැමැති කාරණේදී ඉදිරියට තබන පාදයේ ඒ වුණාට ඊළඟ සැරේදී පසු පාදයේ බවටත් පත් වෙනවා. එකත් මතක තියාගන්න. මේක උපමාවක් වශයෙන් හිතන්න. සත්වයා පවෙන් පිනෙන් ධානයෙන් සසර ඇවිදින්නේ පව ඉදිරියට තියෙන නිසා පින ඉදිරියට තියෙන නිසා ධානය ඉදිරියට තියෙන නිසා බුදුරජාණන් වහන්සේ පුණ්‍ය පාප පහින සරියුත් මහරහතන් වහන්සේ පුණ්‍ය පාප පහින. දැන් උන්වහන්සේලා ඉදිරියට තියලා නැහැ. උන්වහන්සේලාට පාපයෙන් පරලෝ යන හතර පායත් නැහැ, පිනෙන් පරලෝ යන සප්තකාම සර්ගයත් නැහැ, ධානයෙන් පරලෝ යන ධාන ලෝක 20ක් නැහැ. දැන් කොහෙද යන්නේ? දැන් පරලෝ නොයාමනේ. දැන් ඒ මොකක් නිසාද? අපුඤ්ඤාවි සංකාරයයි පුඤ්ඤාවි සංකාරයයි ආනිජ්ජාවි සංකාරයයි ශුන්‍යෝන් ශූන්‍ය වූ නිසාද කාය වචී මනෝ සංකාර ශූන්‍ය වූ නිසාද දැන් මේ සත්වයා යනු කර්ම විපාකම නේද? ඔබට කර්ම විපාක කර්ම රැස් කරන එක ඉවර කරන්න උනොත් ඊට පස්සේ අනාගතයට යන්න සතෙක් ඉතුරු වෙනවද? සතෙක් හිටියා නම් නියත වශයෙන් අන්‍ය ආගම් උගන්වන්න පරිදි ආත්මයක් කවදාවත් ඒක නැති කරන්න බෑ බුදුහාමුදුරුවෝ. අපි බාහිර ලෝකේ සත්පුද්ගල සංඥාව ගන්න අම්මා තාත්තා ආදී වශයෙන්. මේක හේතුඵල. සසර යනු පව් හේතු වල අනාගතය අපායයි පින් හේතු වල අනාගතය කාමසුගතයයි ධාන හේතු වල අනාගතය රූපී අරූපී බඹතල. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා. මේ එකක්වත් නැත්නම් ඔහුට භව ගමනක් නැහැ. ගමනක් නැත්තේ යන්න කෙනෙක් නැහැ. භව නිරෝධ ගාම. මේක හොඳින් හිතට ගන්න. අපට කුඩා කාලේ ඉඳලා හිතෙන්නේ අපි ළඟ සත්‍යයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලයා නිවන් දකින්න යනවා දැන් පුද්ගලයා නිවන් දැක්කද ඇවිදින්න තියෙන හේතුව අවසන් වෙනවද ධර්මයෙන් වෙන්නේ අන්න බුදුහාමුදුරු හමනවතා කල් ඇවිදින්න හේතු ඉස්සරහට තබමින් ඒකට කියන්නේ පහනට තෙල් සහ වැටිය දමමින් දැල්ල හැමදාම ඇවිලෙන්න පාස දරවරට ආපහු ගින්දර සහ මේ දර සහ බබුස්තන ආදී දේවල් එකතු කරනවා අමුද්‍රව්‍ය සපයනවා අමුද්‍රව්‍ය සපේන තාක්කල් කාම රූප අරූප වාත්‍රේ සත්‍යයට ගමනක් තියෙනවා. එහෙනම් ඒක භවගාමි. අදාළ වචනේ මම කියවේ නෑ. වර්තමාන ස්කන්ධ පංචකය අමුද්‍රව්‍ය රැස් කරන්නක් නොව වර්තමාන ස්කන්ධ පංචකය අමුද්‍රව්‍ය රැස් නොකරන්නක් බවට පත් කරන්නේ කෙසේද? ඒ තමයි බුදුහාමුදුරුව හැමදෙනෙක් වශයෙන්ම දේශනා කරවදාල විදසුන් වැඩිම. ඒ තමයි අපි කරන්න ඕන කාරණය. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. මේ පැහැදිලි කළා වූ කරුණ ටික හිතට අරගෙන එය කරන්නේ කෙසේදයි? ඊළඟ ධර්ම දේශනාව සවන් දී තේරුම් ගැනීමට උත්සාහ දරන්න ලෙස මතක් කරමින් මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා හැම දිනාටම තෙරුවන් සරණයි